හතේ තථාගතස්ස භූතිති තී සද්ධාවන්ත කාරුණික පින්තුනි සර්ව අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මහා කාරුණික ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊටාම ලස්සන සූත්‍ර දේශනාවක් මේ සූත්‍රයේ නම තමයි නගරූපම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ එක එක දේවල් උපමා කරලා මේ ගැඹුරු ධර්මය අපට තේරෙන විදිහට මහා කරුණාවෙන් දේශනා කරලා තියෙනවා. ඒ වගේ නගරයක් උපමා කරලා ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම තමයි නගරූපම සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විසුන් වහන්සේලාට වදාරනවා මහණෙනි නගරයක් ආරක්ෂා කරගන්න රජු. ඒක මේ නගරයක් කියලා කිව්වහට කොළඹ නගරේ, කාලු නගරේ වගේ නගරයක් නෙමෙයි. මෙතන නගරයක් කියලා කියන්නේ රජ කෙනෙකුට අයිති විජිතයක්. ඒ කියන්නේ රාජ්‍යයක්. රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරෝ කරුණු හතකින් දක්ෂ වෙන්නට ඕන එම රාජ්‍ය ආරක්ෂා කරගන්නට. බුදුරජාණන් වහන්සේ වදාරනවා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරෝ අංක 1ට ඒ රජුරවන්ට තියෙන්න ඕන ඒචිකා ස්තම්භයක්. ඒචිකා ස්තම්භය කියලා කියන්නේ ඇත්තටම මේක ඉන්ද්‍ර කීලයක් වගේ ගල් කණුවක්. ඉන්ද්‍ර කීලයක් කියලා කියන්නේ පින්නතුනේ අපි හිතමු අඩි 20ක කණුවක් කියලා අඩි 10ක්ම පොළොවට බස්සනවා. එතකොට මොන හුලඟක් ආවත් මේ ගල් කණුව සෙල වෙන්නේ නැහැ. අන්න ඒ වගේ උස ගල් කණුවක් අන්ත එකට අවශ්‍යයි කියනවා. මොකද රාජ්‍යයක් කියලා හඳුනගන්න රාජ්‍යයට අයිති දඩේ කොඩිය දාන්න මුලින්ම අවශ්‍ය කරනවා මෙන්න මේ ගල් කණුව. තවත් මේකෙන් ප්‍රයෝජන රාශියක් තියෙනවා. ප්‍රධානම දේ තමයි මේ රාජ්‍යය හඳුනගන්න දඩයක් කොඩියක් දාන්න මේ ඒසිකා ස්තම්භයක් තියෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පරිකා දෙවනුව රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජු ඒ තමන්ගේ රාජ්‍ය ආරක්ෂිත රාජ්‍යයක් බවට පත් කරගන්නට නම් සම්පූර්ණ කරන්න ඕන දේ තමයි පරිකා. පරිකාව කියලා කියන්නේ ඒ රට වටේට ගැඹුරු අලල් දියදලක් තියෙනට ඕන. දැන් පින්නතුනේ අපේ රට නම් රට වටේට මුහුද තියෙනවා. නමුත් සමහර රාජ්‍යයන් තියෙනවා ගොඩ බිමෙන් වෙන වෙන රාජ්‍යයන්. එහෙමනම් ඒ රාජ්‍යයට එකපාරම සතුරු ආක්‍රමණයක් වළක්වා ගන්න කියන ක්‍රමයක් තමයි ඒ රට වටේටම ගැඹුරු පළල් දිය අගලක් සකස් කරන්නට ඕන. ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි එක තමයි ඒ රාජ්‍ය වටේට අනුපරයාය පත. අනුපරයාය පත කියලා කියන්නේ දියගලට මෙහා පැත්තේ වාහනයක් යන්න පුළුවන් විදිහට. ඉස්සර නම් අස්පකරත්වයක් අද කාලේ නම් ඉතින් වාහනයක් යන්න පුළුවන් විදිහට හොඳ පාරක් සකස් වෙලා තියෙන්න ඕන. ඒක තේරුම තමයි රටේ අභ්‍යන්තරයේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම රටේ පිට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රට වටේටම යන්න පුළුවන් නම් ඒ රාජ්‍යයේ තිබුණු ආරක්ෂාවක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ආයුධං සංසිතං. ඒ කියන්නේ පින්නතුනේ රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරු සතු වෙන්නට ඕන හොඳ අවිකබඩාවක්. හොඳ අවිකබඩාවක් තියෙන්න ඕන රාජ්‍යයක් ආරක්ෂා කරගන්නට. මොකද සතුරු ආක්‍රමණයක් ආවොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න රජුරුවන් සතු හොඳ අවිකබඩාවක් තියෙන්න ඕන. ඊළඟට පස්වෙනි කාරණේ තමයි බහු බල කායි. හොඳ බල කායක් ඉන්නට ඕන. ආයු තිබුණට තරම් මදිදි. පිරිස් බලේ තියෙන්නට ඕන. ඉස්සර කියන චතුරාංගනී සේනාව කියලා. අද නම් පාබල හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව මේ වගේ හොඳ විශාල බල කායක් ඉන්නට ඕන. ඊළඟට 6 වෙනි එක තමයි දෝවාරිකෝ හොඳ දොරටු පාලකෙක් ඉන්නට ඕන. පින්වතුනි ඉස්සර රාජ්‍යයන්හි ස්වභාවය තමයි එක දොරටුවක් තියෙන ඇතුල් වීමට පිටවීමට. අනිත් පැන් ඔක්කොම ආවරණය කරලා මේ දොරටුවෙන් තමයි ඇතුල් වෙන්නේ පිට වෙන්නේ මේ රාජ්‍යයට. මේ දොරටුවේ ඉන්න දොරටු පාලකයා දක්ෂ වෙන්න ඕන. කෙනෙක්ගේ මූණ දැක්කහම මෙයා රාජ්‍යයට හිතවත් කෙනෙක්, මෙයා හිතවත් කෙනෙක්. මෙයා මේ දේ රාජ්‍යයට කරයි, මෙයා මේ දේ කරයි කියලා මූණ දැක්කාම අර තේරුම් ගන්න පුළුවන් හැකියාවක් වෙන්න ඕන. ඉස්සර ඔය ආරක්ෂක අන්තවල වැඩ කරපු අයට හොඳ ඉවක් තිබුණා. අන්න ඒ වගේ ඥානවන්ත දොරට පාලකෙක් ඉන්නට ඕන. එහෙම නැති වුණොත් හතුරාට මේ දොරෙන් ඇතුල් වෙන්න පිට වෙන්න අවස්ථාව තියෙනවා. හත්වෙනි එක තමයි පින්නතුනේ ප්‍රාකාරේන මේ රට වටේට ප්‍රාකාරයක් වෙන්නට ඕන. තාප්පයක් වෙන්න ඕන. හොඳට සුදුහුණු ක්‍රියාම් කරපු පිරිසිදු තාපයක් තියෙනවා නම් තවත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ කරුණු හත සම්පූර්ණ වුණොත් ඒකට කියනවා රජුරුවන්ගේ රාජ්‍යය. නැත්නම් ආරක්ෂිත රාජ්‍යය. හැබැයි පරිපූර්ණ ආරක්ෂාව හදාගන්නට නම් තවත් අභ්‍යන්තරික කරුණු හතරකුත් අවශ්‍යයි. ඒ තමයි ඒ රට ඇතුලේ ජලය තියෙන්න ඕන. මිනිසුන්ගේ ප්‍රධාන දෙයක් ජලය. එහෙනම් ජලය තියෙන්න ඕන. ඊළඟට දහාන්‍ය කියනට ඕන ප්‍රධාන දෙයක් තමයි මිනිස්සුන්ගේ දහාන්‍ය. ඊළඟට විශේෂයෙන්ම ගවයන් ආදී සතුන් අවශ්‍ය කරන තෘණ ආදී දේවල් තියෙන්න ඕන. ඊළඟට මනා සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕන. මෙන්න මේ කාරණා හතර අභ්‍යන්තරික වශයෙන් තිබුණොත් අන්නේ රාජ්‍යයට කියනවා පරිපූර්ණ ආරක්ෂිත රාජ්‍යය. නැත්නම් රජුරුවන්ගේ රාජ්‍යය කියලා. බුදුරජාණන් වහන්සේ මේ කරුණු වික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නටත් කරුණු හතක් සම්පූර්ණ කරන්නට ඕන. ඒ වගේම පරිපූර්ණ ආරක්ෂාව හදාගන්න ඕන නම් තවත් අභ්‍යන්තරික කරුණු හතරකුත් සම්පූර්ණ කරන්න ඕන. වික්ෂුන් වහන්සේලා බොහෝම කැමති වුණා තමන්ගේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන මෙන්න මේ කාරණා හත ශ්‍රවණය කරන්ට. එහෙමනම් පින්නතුනේ රාජ්‍යයක් ආරක්ෂා කරගන්නට පළවෙනි කාරණය හැටියට කිව්වේ ඒශිකා සම්මේ ලොකු ගල් කනවා ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතුව එක අඟලක් අපිට මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න බෑ. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමනම් මේ ශ්‍රද්ධාව ඉතාම හොඳට තියෙන්න ඕන මේ ධර්මයේ ප්‍රහාට යන්න. ශ්‍රද්ධාව නැත්නම් දානයක් දෙන්න බෑ. ශ්‍රද්ධාව නැත්නම් සීලයක් ආරක්ෂා කරන්න බෑ. ශ්‍රද්ධාව නැත්නම් භාවනාවක් කරන්න බෑ. ශ්‍රද්ධාව නැත්නම් මහානකමක් ප්‍රවෘත්ති කෙනෙකුට මහානකමක් හරියට කරන්න බෑ. කිසිම කුසල ධර්මයක් කරන්න බෑ. මේ උතුම් ශ්‍රද්ධාව නැත්තම්. බලන්න මම පමණක් නෙවෙයි ධර්ම දේශනා කරන සෑම ස්වාමීන් වහන්සේ මෙයත් ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. ඇයි මේ සෑම ස්වාමීන් වහන්සේ නමක් නොයත්නම් ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා ආමන්ත්‍රණය කරන්නේ? මේ සත්‍තාව නැතුව අපට මේ ගමන යන්න බෑ. එහෙමනම් මේ සත්‍තාව හොඳට හදා ගන්නට ඕන. දැන් බලන්න දිව්‍ය ලෝකවල දෙවියෝ චුත වෙන්න හදනකොට නිමිති පහළ වෙනවා. දැන් මේ මනුලෝ වගේ නෙවෙයි මූර්ත ශරීර දිව්‍ය ලෝකෙ පේන්නේ නැහැ. කපුරු පිට්ටුවා වගේ තමයි එහෙම අතුරු දහන් වෙනවා. ඉතින් මේ දෙවියෝ චුත වෙන්න හදනකොට නිමිති පහළ වෙනවා. දිව්‍ය ශරීරයෙන් දාදිය ගලන්න පටන් ගන්නවා. දිව්‍ය භෝජනය අප්‍රිය වෙනවා. ඊළඟට නන්දන වනයේට යන්න හිතින්නේ මෙන්න මේ වගේ නිමිති තියෙනවා. මෙන්න මේ නිමිති පහළ වෙනකොට ඒ දෙවියා දෙවඟන දන්නවා දැන් මං චුත වෙන්නයි හදන්නේ කියලා. ඉතින් පැත්තකට වෙලා බොහොම වේදනාවෙන් කාලය ගත කරනවා. අනිත් දෙවියෝ ඇවිල්ලා අහනවා ඇයි ඔයා මේ දුකෙන් තිස්සෙනවා දැන් මම මගේ කාලේ හරි චුත වෙන්නයි නැහැ. ප්‍රාණිත් දෙවියෝ කියන ඔයා දුක් වෙන්න එපා. ඔයා මේ ලෝකෙන් දිව්‍ය ලෝකයට යන්න. දිව්‍ය ලෝකයට ගිහිල්ලා අසම සම ලාභය ලබන්න. ඒ අසම සම ලාභය තමයි සද්ධා ලාභය. එතකොට බලන්න දෙවියෝ දිව්‍ය ලෝකය කියන්නේ මනුෂ්‍ය ලෝකයට අපි දිව්‍ය ලෝකය කියන්නේ දිව්‍ය ලෝකයට. එතකොට බලන්න ඇත්තටම පින්නත මේ මනුෂ්‍ය ලෝකයක් දිව්‍ය ලෝකයක් තමයි. බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න ලැබෙනවා නම් මේක තරම් වටිනා සුභතියක් කොහෙවත් නැහැ. දැන් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මනුලොව. අපේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මනුලොව. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පහළ වෙන්නේ මනුලොව. ඔය දිව්‍ය ලෝක 6ට, ධාත්ම ලෝක 16ට යවන කේන්ද්‍රස්ථානය තමයි මේ මනුලොව. ඉතින් අර දෙවියෝ චුත වෙන්න හදන දිව්‍යයන්ට මොකද්ද කියන්නේ? එයා මේ ලෝකයෙන් සුගතියට යන්න සුගතියට ගිහිල්ලා අසම සමලාභේ ලබන්න ඒ ලාභේ තමයි ශ්‍රද්ධා ලාභය. එහෙමනම් බලන්න මේ ශ්‍රද්ධාව දිනු කරගන්න අද අපට ඕන තරම් අවස්ථාව තියෙනවා. පින්නතුනේ ශ්‍රද්ධාව නිකන්නම් දිනු වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව දිනු කරගන්න තියෙන හොඳම දේ තමයි බණ ඇසීම. බණ අහන්න අහන්න තමයි ශ්‍රද්ධාව දිනු වෙන්නේ. ශ්‍රද්ධාව දිනු වෙනකොට පින්නතුනි අර යෝනිසෝ මනසකාරයක් දිනු වෙනවා. යෝනිසෝ මනසකාරයේ දිනු වෙනකොට සිහිය නුවණ දෙකක් දිනු වෙනවා. සිහිය නුවණ දෙක දිනු වෙනකොට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට අපි කයෙන් වචනෙන් වැරදි කරන්නේ නැතුව යනවා. කයෙන් වචනයෙන් සිතින් වැරදි නොකර ඉන්නකොට ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩුණා කියලා කියන්නේ පින්නතුනේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. බලන්න ශ්‍රද්ධාව නැත්නම් යෝනිසෝ මනසිකාරයකුත් නැහැ. යෝනිසෝ මනසිකාරය නැත්නම් සති සම්පදන්න ගැන හිතන්නවත් බැහැ. සීලුවණක් නැත්නම් පින්නතුල ඉන්ද්‍රිය සංවර වෙන්නේ නැහැ, සීලවන්ත වෙන්නේ නැහැ. ඊළඟට සතිපට්ඨාන ගැන කතා කරන්න දෙයක් නැහැ. බොජ්ජංග ධර්ම කොහොමත් වැඩෙන්නේ නිවනක් ගැන හිතන්නවත් බැහැ. එහෙමනම් බලන්න ශ්‍රද්ධාව තිබුණොත් තමයි ඒ සියල්ලම දිනු තියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් මේ ශ්‍රද්ධාව හොඳට දිනු කරගන්න අපි මහන්සි ගන්න ඕන. පින්නතුනේ ශ්‍රද්ධාවන්තයා බුදුන් වඳිනකොට හොයන්න පුළුවන්. ශ්‍රද්ධාවන්තයා කතා කරනකොට ස්වාමීන් වහන්සේලාත් එක්ක අපිට හොයන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන කෙනාගේ වන්දනාව උනත් බොහොම පිළිවෙලයි. පින්නතුල විශේෂයෙන් මතක තියාගන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේට වඳිනකොට අපි සාමාන්‍යයෙන් හැමෝටම අර ආකාර සමාකාර කරන විදිහට ආයිබෝවන් කියන විදිහට අත් දෙක පපුව ළඟ තියාගෙන নমස්කාර කරන්නේ අපි බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනකොට අත් දෙක නලලේ තියාගෙන තමයි নমස්කාර කරන්න ඕන. බොහෝම ගෞරවයෙන් වන්දන මාන කරන්න ඕන. ඒවා සද්ධාවන්තයන්ගේ ජීවිත තුලින් විද්‍යමාන වෙනවා. එහෙමනම් ඒ උතුම් ශ්‍රද්ධාව තිබුණොත් අපිට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා පින්නතුල්ලා දවසට අඳුම තරමේ මේ කාර්ය බහුල ජීවිතේ යන එනකොට හරි පින්නතුනේ ධර්ම දේශනා දෙකක් හරි ශ්‍රවණය කරන්ද මහන්සි ගන්න ඕන. මොකද බණ අහන්න අහන්න තමයි ශ්‍රද්ධාව හොඳට දියුණු වෙන්නේ. ඒක අපි හොඳ ආකාරවම දන්නවා. දැන් අපි පැවිදි වෙච්ච කාලේ මේ මුල් කාලේ අපි ඇත්තටම මහාන වුණේ ශ්‍රද්ධාව නිසා. මම මහාන වුණේ අවුරුදු 17. ඒ කාලේ ශ්‍රද්ධාවක් තිබෙච්ච නිසා තමයි මහාන වුණේ. හැබැයි එදා මහාන වෙච්ච දවසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි පැහැදීමක් තිබ්බනම් ඊට වඩා 10000කින් අද මාසික තුල තියෙන ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම වැඩි. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ධර්මය. ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න බණ අහන් දහන්න මම සරණ ගිය භාග්‍යතුන් වහන්සේගේ වටිනාකම මට හොඳට දැනුණා. එහෙමනම් පින්නතුනි මේ ජීවත් වෙන කෙටි කාලය තුල අනිවාර්යෙන්ම අපි හොඳට බණ අහන්න ඕනේ. බණ අහනකොට තමයි මේ සද්ධා චෛතසිකය හොඳට දිනු වෙන්නේ. එහෙමනම් ඒ උතුම් සද්ධාව පින්වත් හැම දෙනාටම දිනු තියුණු කරගන්නට තුරුණුවන්ගේ අනන්ත අනුභව බලෙන් ලැබේවා කියන කුමාචින්සනේ අපි පවත්නවා. ඊළඟට ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන දෙවැනි එක තමයි ලැජ්ජාව. රාජ්‍යයක් නම් රාජ්‍ය ආරක්ෂා කරගන්න අවශ්‍ය වන්නේ අර ධ්‍යාන ලක්ෂණ. හැබැයි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වන්නේ ලැජ්ජාව. ලැජ්ජාව කියලා කියන්නේ අපට තියෙන ලැජ්ජාව නෙවෙයි. කෙනෙක් කැම ටිකක් කන්න කිව්වහම සමහරව ලැජ්ජ වෙනවා. Taman දන්න දෙයක් ඉදිරිපත් කරන්න කිව්වහම ලැජ්ජ වෙනවා. ඒ ලැජ්ජාව නෙවෙයි මෙතන ලැජ්ජාව කියලා කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන් ලැජ්ජ වෙන්න ඕනේ. පින්නතුනි දැන් බලන්න Taman කියපු පරුෂ වචන හැමෝටම ඇවිල්ලා කියනවා අහවලාට මම මෙන්න මෙහෙමයි පුනහරපෙන් දැන්නේ මෙන්න මෙහෙමයි දෙකක් කිව්වේ ඒක පින්නතුනි කරලා අන් අයට කියනවා ඒතර ලැජ්ජාවක් ගෑවිලාවක් කියනවාද ලැජ්ජාවක් නෑ දැන් බලන්න තමන් බොන මත් අතර ප්‍රමාණය මම භාගයක් බිව්වා මම බෝතලයක් බිව්වා මම අත්තර බිව්වා මම මෙච්චර බිව්වා කියලා සමාජයේ ඉදිරියේ කියනවා. ඒ කියන්නේ ලැජ්ජාව අහලකවත් නැහැ. ඊළඟට බලන්න තමන් කියන පරුෂ වචන, විශ්වචන, ඊළඟට බොරු මේවා ප්‍රසිද්ධියේ කියන කර්මත මිනිස්සු පිළිහිලා. එහෙමනම් මෙන්න මේ ලැජ්ජාව අපි හදාගන්න ඕන. කයින් වචනයෙන් සිතින් වැරදි කරන්න අපි ලැජ්ජ වෙන්න ඕන. ඒක ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට පින්නතුනි රාජ්‍යයක් නම් ඒ රට වටේට පිරිසිදු පාරක් තියෙන්න ඕන කිව්වා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කර ගන්නට තුන්වෙනිවට අවශ්‍ය කරන්නේ පින්නතුනි බය. බය කියලා කියන්නේ මේ හොල්මන් වලට තියෙන බය නෙවෙයි. අර විද්‍යමයි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න අපි බය වෙන්න ඕන. දැන් බලන්න මේ දිය ඇති කරගන්න අපට කොච්චර අවස්ථා තියෙනවද? දැන් බලන්න අපිට සාමාන්‍යයෙන් පාරතකේ යනකොට සමහර අය ඉන්න අංග විතරයි. ඒ වගේම මහා භයානක රෝගයන්ගෙන් පෙළෙන අසරණ අය ඉන්නවා. ඇයි එහෙම වුනේ? මේ ධර්මයේ කිසිම දෙයක් දේශිත වෙන්නේ නැහෙනි. හැම දෙයකම හේතුවක් තියෙනවා. ඒ අය දැක්කහම අපි කල්පනා කරන්න ඕනේ අනේ මේ අය මේ සංසාරේ ප්‍රාණඝාතය කරලා තියෙනවා. ඒකයි මේ අංග විකල වෙලා තියෙන්නේ. අනේ මම නම් මధుරෙක්වත් මරන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න ඕනේ බය ඇති කරගන්න ඕනේ ඊළඟට බලන්න කොච්චරනම් අහිංසක අසරණ මිනිස්සු ඉන්නවද මුළු ජීවිත කාලයම නාන්නේ කොණ්ඩේ හැඩපළු ගෙතිලා ඊළඟට ඇඳගෙන ඉන්න වස්ත්‍රය ඒ ඇඳුම පුදුම විදිහට කිලටුයි නොඑක් දෙනාගෙන් සිංහවත් අය දිනවා ඒ ඇයි එහෙම වෙලා තියෙන්නේ පින්න තුනේ වෙලා තියෙන්නේ සංසාරේ හොරකම් කළා අන්න මහාන්ත අසරණ වෙලා ඉපදුනා. එතකොට අපි අදිස්ථාන කරගන්න උනානේ මම නම් මේ ජීවිතේ ඉදිකට්ටක දෙයක් මං හොරකම් කරන්නේ නැහැ කියලා අර බය ඇති කරගන්න පුළුවන්. ඊළඟට බලන්න නොඑක් විදිහේ ජීවිත අසාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. ඉතින් හිතන්න උනානේ කාමේ වර්ධ වෙහැසිරීම මම කරන්නේ නැහැ. බය ඇති කරගන්නවා. දැන් පින්නසලට බය ඇති කරගන්න පුළුවන් දැන් ගොළු කතා කරන්න බැරි අය කොච්චර මේ සමාධිය ඉන්නවද කතා කරන්න පුළුවන් සමාජයක Tamanට Tamanගේ අදහසක් ඉදිරිපත් කරගන්න බැරුව මේ මිනිස්සු කොච්චර ලත වෙනවද ඇයි එහෙම වුනේ සංසාරේ බොරු කිව්වා ගොළු වෙලා ඉපදුනා ඉතින් බය ඇති කරගන්න පුළුවන් ඊළඟට පින්නතුනේ මොනතරම් මුතුවයි ඉන්නවද පිස්සෙදිච්චයි ඉන්නවද ඇයි එහෙම වුනේ සංසාරේ මත්ව ප්‍රබුවා අන්න නරක පතක් කරා ගිහිල්ලා බය ඇති කරගන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ බය කියන එක අත්‍යවශ්‍ය දෙයක් පින්නතුනේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්නට. එහෙමනම් තුන්වෙනුව ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන දේ තමයි බය. කයින් වචනයෙන් සිතින් වැරදි කරන්න බය වෙන්න ඕනේ. ඊළඟට පින්නතුනේ හතරවෙනි කාරණේ රාජ්‍යයක් නම් කිව්වා හොඳ අවිගබඩාවක් තියෙන්න ඕන. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කර ගන්නට ධර්ම අවබෝධය තියෙන්න ඕනේ. ධම් දැනුම තියෙන්න ඕනේ. නැත්තම් බෞද්ධකම තියෙන්න ඕනේ. බෞද්ධකම කියලා කියන්නේ හොඳට බණ අහනවා, මතක තියාගන්නවා, ඒවා හොඳට දරා ගන්නවා, ගැටලු තියෙන තැන් ඉඳ ගන්නවා, ධර්මයේ පිළිබඳ විසරදයක් බවට පත් වෙනවා. මෙන්න මේ දැනුම තිබුණා නම් පින්නතුනි ඒක ජීවිතයට විශාල පිළිසරණක් විශාල වැකවරණයක් දැන් බලන්න පින්නතුනි එක ජීවිතයකට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න අපි කොච්චර මහන්සි වෙනවද වචන පාඩම් කරනවා ගණන් හදනවා එක එක ශාස්ත්‍ර ඉගෙන ගන්නවා පාඨමාලා නිදි වරාගෙන හදාරනවා ඒවා මම මේ කරන්න එපා කියනව නෙවෙයි නමුත් අපේ සාංශාරික ජීවිතයටම උපකාර වෙන මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් මුළු සසර ගමනටම උපකාර වෙන දෙයක් තමයි මේ ශ්‍රී සද්ධර්මය. එහෙමනම් මේ ධර්මය ඉගෙන ගන්න අපි ටිකක් කැප වෙන්න ඕන. ධර්මය ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් දැන් අපිට මේ තියෙන්නේ. එහෙමනම් භෞෂික භාවය හොඳට ඇති කර ගන්න ඕන. දැන් බලන්න පින්නතුනි ධර්මයේ නැති කෙනා කෙලීම කෙලෙස් වලට යට වෙනවා. දැන් බලන්න රාගයක් එනකොට ධර්මයේ දන්නේ නැති කෙනා තව තවත් ඒ රාග සිතුවිල්ලේම ඉන්නවනේ. එයා ළඟ ධර්මයක් නැහැ. ප්‍රතිප්‍රහාර එල්ල කරන්න එයා ළඟ අවියක් නැහැ. ඉතින් රාගය එනකොට රාගයට යට වෙනවා. දේශයක් එනකොට ධර්මයේ දන්නේ නැති කෙනා දේශයට යට වෙනවා. ඊර්ෂ්‍යාවක් එනකොට එයා ඇති වෙන්න ඊර්ෂ්‍යා කරනවා. මොකද එයා ළඟ ධර්ම අවේ නැහැ. ඊළඟට බලන්න පින්න තුනේ එන එන හැම කෙලෙසෙට මෙයා යට වෙනවා. හිත වික්ෂිප්ත වෙනකොට තවත් හිත වික්ෂිප්ත කරගන්න දේවල් තමයි යා කරන්නේ. ඒ මොකද එයා ළඟ ධර්මයේ නැහැ. නමුත් Taman ළඟ ධර්මයේ තියෙනවා නම් රාගයක් වෙනකොට එයා දන්නවා මේකට දෙන්න ඕන බෙහෙත. නත්ථේතාදි සම්මිත්තං යථාකායගත සති. රාග ප්‍රාණයට තියෙන හොඳම බෙහෙත තමයි කායගත සති අසුභ භාවනාව. ඉතින් ධර්මයේ දන්න කෙනාට බලන්න පිළිසරණ රාගයට යට වෙන්නේ නැහැ. යාළඟ ධර්මයේ තියෙනවා. අර පුතත්ජන කමට මුලින් එකපාරම යට වුණත් එයා නැවත කල්පනා කරලා ධර්මයේ ඉස්සරහට දානවා. එතකොට රාගය වැටෙනවා. ඊළඟට බලන්න පින්නතුන් දැන් දේශයක් තරහක් ආවොත් ධර්මයේ තියෙන කෙනා එයා පුළුවන් තරම් මෛත්‍රිය ප්‍රගුණ කරනවා. ඉවසීම ප්‍රගුණ කරනවා. ඉතින් බලන්න අරක සම්පූර්ණයෙන්ම දේශයටපත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට ඊර්ෂ්‍යාවක් වෙනකොට මුදිතාව පුරුදු කරනවා. හිත වික්ෂිප්ත වෙනකොට යා බෝධින් වහන්සේ නමක් ළඟට හරි ගිහිල්ලා පුලුවන් තරම් හිත එකඟ කරගන්න ආනාපාන සතිය දියුණු කරනවා. එතකොට බලන්න පින්නතුනේ මොනතරම් පිළිසරණක් ලැබෙනවද මේ ධර්මයේ තුලින්. එහෙමනම් ධර්මය හොඳට ඉගෙන ගන්න ඔය ගිහි පැවිදි අය කරන දේශනා මම සමහර අවස්ථාවල අහලා තියෙනවා. ධර්ම ඉගෙන ගන්න ඕනේ භාවනා කරගෙන යනකොට අවබෝධ වෙනවා කියලා සමහරු කියනවා. නමුත් ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දැන් මේ ශෝත්‍ර දේශනාවේදී දේශනා කරලා තියෙනවා බෞද්ධකම ධර්ම දැනුම ධර්මයේ පිළිබඳව තියෙන විසරදකම ඇති කර ගන්නට ඕන. ඒක ඒ තුළින් අපට යථාර්ථයට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙමනම් ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන හතරවෙනි කාරණය තමයි බෞද්ධකම. පස්වෙනි කාරණය තමයි පින්නතුල දැන් රාජ්‍යයක් නම් බහු බලකායෝ කියලා කිව්ව විශාල බලකායක්. එහෙමනම් ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන ඊළඟ කාරණය තමයි වීරිය. වීරිය කියලා කිව්වහම මේ අපේ පයේ හය නෙවෙයි. වීර්ය කියලා කියන්නේ ඇත්තටම চৈতසිකයක් නැත්නම් සිතුවිල්ලක්. දැන් මේ වීර්ය කියන එක පින්නතුලට තේරුම් ගන්න පුංචි උදාහරණයක් මම කියන්නම්. දැන් පන්සලකට යනවා. පන්සලට යන්නේ බණහන්ත. ඉතින් බණහන්ත ගිහිල්ලා ඒ ධර්මාරම්මණය කිරීම ඉඳගෙන බණහල නැවත ගෙදර එන්න පුළුවන් නම් එයාට වීර්ය කියනවා. පන්සලට ගියාම කාගේ හරි ඇඳුමක දෝෂයක් පේනවා නම් අර බලන්න අර ඇඳලා ඇවිල්ලා තියෙන විදිය අය කතා කරපු විදිය හොඳ නැහැ. ඕවා පේනවා නම් වීර්ය බිඳුවක්වත් නැහැ. එහෙමනම් වීර්ය කියලා කියන්නේ අකුසල යටපත් කරන්න තියෙන සිතේ ශක්තිය, කුසල් උපදව ගන්න තියෙන හයියට තමයි වීර්ය කියලා කියන්නේ. අන්නේ වීර්ය හොඳට දිනු කර ගන්න ඕන. ලෞකික ජීවිතේ උනස් වෙනතුනි සාර්ථක කර ගන්නට මේ උත්තාන සම්පදාව මේ නැගී සිටි වීර්ය නැතුව බෑ. ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්නත් මේ වීරිය අත්‍යවශ්‍යයි. දැන් බලන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල වීර්ය කී තැනක තියෙනවද? හතර සම්මප්පදාන කියලා කියන්නේ සම්පූර්ණ වීර්යය. ඊළඟට බල ධර්මවල විරිය බලය කියන්නේ මේ වීර්යය. ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය කියන්නේ මේ වීර්යය. ඊළඟට පින්න තුනේ ඉර්ධිපාදවල විරිය ඉර්ධිපාදේ කියන්නේ ඇත්තටම මේ වීර්යය. ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ සම්මා වායාම කියන්නේ මෙන්න මේ වීරිය. බොජ්ජංග ධර්ම වල විරිය සම්බොජ්ජංගය කියන්නේ මෙන්න මේක. බලන්න එතකොට මේ වීරිය කී තැනක සඳහන් වෙනවද? එහෙමනම් පින්නතුනේ අපි දක්ෂ වෙන්න ඕන ඕනම අවස්ථාවක අකුසලේ යටපත් කරලා කුසලේ උපදවා ගන්නට. පින්නතුනේ කුසල් අකුසල් කියලා කියන්නේ හැමෝම දන්නවා. ලෝභ, දේශ, මෝහ යම් තැනක තියෙනවා නම් ඒවා අකුසල් සිත්. අලෝභ අධේස අමෝහ යම් තැනක තියෙනවා නම් ඒවා කුසල් සිත්. එහෙමනම් දැන් ලොකු දානයක් දෙනවා කියලා එයාට කුසල් සිත් ලැබෙනවා කියලා කියන්න අමාරුයි. ඒ දානය තුලින් එයාගේ සිත්වල අලෝභ අධේස අමෝහ වැඩෙනවා නම් අන්න එතන කුසලයේ තියෙනවා. මාන්නෙන් යුක්තව දෙන්න පුළුවන් මම මෙච්චර දන් දෙනවා. මගේ දානට අහවල් අහවල් හාමුදුරුවෝ වඩිනවා. මේ විදිහට හිත හිතා දාන දුන්නොත් ඒක අකුසලයක්. එහෙම නෙවෙයි බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන මම මේ දාණය දෙන්නේ සරියුත් මුගලන් ආනන්ද කාශ්‍යපාදී මහා සංඝ පරම්පරාවෙන් පැවතෙන මහා සංඝයාතයි කියන කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන හිත නෙළුම් මලක් වගේ තබාගෙන දන් දෙන කෙනාට උන්න කුසල් සිත් වැඩෙනවා. එහෙමනම් මෙන්න මේ කියන වීරිය අත්‍යවශ්‍යයි අපේ ජීවිතයේට ධර්මයේ තුලින් පිළිසරණ හදාගන්නට. ඊළඟට පින්නතුනේ ඊළඟ කාරණේ තමයි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය වෙන ඊළඟ කාරණේ තමයි සිහිය. රාජ්‍යයක් ආරක්ෂා කරගන්න අවශ්‍ය වන හයවෙනි කාරණේ දොරටුපාලකී කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අත්‍යවශ්‍ය කරන දේ තමයි සිහිය. මේ සිහිය පිළිබඳ විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන පින්නතුනි මේ කුසල চৈতසිකයන් අතර තියෙන වටිනාම চৈতසිකයක් තමයි සිතුවිල්ලක් තමයි මේ සිහිය කියලා කියන්නේ. දැන් බලන්න අපි භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද මේ සිහිය දිනු කරන එක. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සිහිය තියෙනවා නම් දින 7කින් උනක් නිවන් දකින්න පුළුවන්. එතකොට බලන්න මේ සිහිය ඒ තරම්ම වටිනා දෙයක්. පින්නතුනි මොන භාවනාව කරත් සිහිය තමයි දිනු වෙන්නේ. දැන් බලන්න සතර සතිපට්ඨාන වල කාය අනුපස්සනාව. කය පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. වේදනානුපස්සනාව විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. චිත්තානුපස්සනාව සිත පිළිබඳව සිහියෙන් ඉන්නවා අවබෝධ කරගන්න. ධම්මානුපස්සනාව මේ ධර්මතා පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. එහෙමනම් මේ සිහිය කියන එක ඉතාම වටිනා දෙයක්. අපේ අතින් පින්නතුනේ වැඩියෙන් අකුසල් සිද්ධ වෙන්නේ මේ සිහිය නැතිකම නිසා. සිහිය තිබුණා නම් එකම අකුසලයක්වත් අපේ අතින් වෙන්නේ නැහැ. ඒකයි අපි භාවනාව තුළින් මේ සිහිය දිනු කරන්නේ. දැන් බලන්න තථාගතයන් වහන්සේ වදාළ 84000ක් ධර්මස්කන්ධය. පින්නතර දැකලා ඇති අර ලොකු පොත් 57ක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බුද්ධ වචනේ. පින්නතුනේ මේ මුළු ත්‍රිපිටකයේ විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියන මේ පිටකත්‍රයම එක බුද්ධ වචනයක දාන්න පුළුවන් ඒ වචනේ තමයි අප්පමාද. මුළු ත්‍රිපිටක ධර්මයේම මේ වචනේ ඇතුළේ තියෙනවා. අප්පමාද කියන වචනේ. අප්පමාද කියන එක තෝරනකොට ධර්මයේ තෝරන්නේ කොහොමද? අප්පමාදී කියලා කියන්නේ සිහිය නුවණ. සති සම්පදන්න. එතකොට සිහිය තියනවා නම් එතන අවබෝධය තියනවා. එහෙනම් සිහිය තමයි මේ උගන්වන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මුළු ධර්මයේම මේ සතිය කියන වචනේ තුල තියෙනවා. ඒකයි අපේ පැරණම කියන්නේ අපාය දන්නව අපාය නොවැටී කියලා කියන්නේ. මෙන්න මේ සිහිය තියෙන කෙනා අපාය වැටෙන්නේ නැහැ. එහෙමනම් මේ සිහිය හොඳට දියුණු කරගන්න ඕන. ඒක හැබැයි දියුණු කරගන්න කෙනා ඒකට කැපවීමක් කරලා ඒ වගේම යම් කිසි කාලයක් මිඩංගු කරලා කාලය හොඳට අරගෙන මේ සිය දියුණු කරන්න ඕනේ. ඒකට විවිධාකාර භාවනාවන් තියෙනවා. දානාපාන්සති භාවනාව තුළින් සිය දියුණු කරන්න පුළුවන්. ඒ වගේම ඉරියාපත භාවනාවලින්, ඒ වගේම සම්පජාඤ්ඤ භාවනාවලින් මේ සිය දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් පින්නතුනේ ඒ සිහිය හොඳට හදා ගන්න ඕන මේක ජීවිතයේ ධර්මයෙන් ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට අවසාන කාරණය තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මේ සල්යම්ම කියන ප්‍රඥාව නම් නෙවෙයි. මෙතන කියන ප්‍රඥාව තමයි උද්‍යත්තගාමිනී පන්නා. ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට තියෙන අවබෝධය. දැන් බලන්න මේ අවබෝධය අත්‍යවශ්‍යයි. මෙන්න මේ අවබෝධයේ තියෙන කෙනාට කියන ප්‍රඥාවන්තයා කියලා. දැන් බලන්න පින්නතුනේ කෙනෙකුට මැරෙනවා කියන සංඥාව හරි කියලා නම් ඇත්තටම එයා ප්‍රඥාවන්තයෙක්. අපේ ජීවිතය අපට පුළුවන් මුලින්ම කොටස් තුනකට බෙදන්න. කුඩා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ වශයෙන්. ඊළඟට අපේ ජීවිත දශක දශක වලට බෙදලා බලන්න පුළුවන්. මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, ප්‍රවංක දශකය, අම්බාර දශකය, හායන දශකය, මෝමෝ දශකය, සායන දශකය කියලා දශක 10ක් තියෙනවා. දැන් බලන්න මන්ද දශකය කියන්නේ මොකද්ද? අවුරුදු 10 දක්වා කාලය. මේ ලදරු ආට මේ ලෝකයේ පිළිබඳව කිසිම වැටහීමක් නැහැ. ඒ නිසා නිතරම ප්‍රශ්න අහනවා. අම්මා තාත්තගේ පිටින් මුල්ම කාලය ඇඳේ ගත කරනවා. ඊළඟට පොඩ්ඩක් මහා තේරෙනකොට ප්‍රශ්න අහනවා අර මොකද්ද මේ මොකද්ද අර කවුද මේ කවුද එහෙමයි ඒක උනේ පුංචි ළමයි අහන ප්‍රශ්න මතකයිනේ එතකොට බලන්න පින්නතුනේ ප්‍රශ්න වලට නැති වෙලා මන්ද දශකයේ ගිවිලා යනවා ඊළඟට ඔන්න ක්‍රීඩා දශකය අවුරුදු 20 දක්වා කාලය අර මන්ද දශකයේ තිබිච්ච පටු අදහස් නැති වෙලා ක්‍රීඩා පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති වෙන කාලය ඔන්න ඒකත් දන්නේම නැහැ ගිවිලා යනවා ඊළඟට එන වර්ණ දශකයේ ශරීරයේ තරසන්න උනන්දු වෙච්ච වෙන කාලේ ලෝකේ ලස්සනම තරුණයා තරුණිය වෙන්න මානසික ගන්න ඕනේ ඒ කාලෙත් ජීවිලා යනවා. ඊළඟට බල දශකේ එනවා ශරීර ශක්තිය ඇති වෙන කාලේ. නොඑක් විදියට මං කාටවත් බය නැහැ කියමින් නොඑක් විදියේ රණ්ඩු සරුවල් වලට පවා පැනලෙන්න පුළුවන් කාලයක් මේ කාලේ. ඒකත් ජීවිලා යනවා. ඔන්න ප්‍රඥා දශකයේ අවුරුදු 50 දක්වා කාලේ උපක්‍රමශීලීව කටයුතු කරන්න පුළුවන් කාලය පොන්නෙල වෙනවා. ඒකත් දන්නේ වෙන අවුරුදු 10 ගිවිලා යනවා. ඊළඟට ඔන්න ප්‍රවංක දශකයේ මොන්ද යාන්තම් ඉස්සරහට නැමෙන්න පටන් ගන්නවා. ඊළඟට ප්‍රවංක දශකයෙන් පටන් ගන්න නැමෙන තවත් ඉදිරියට නැමෙනවා. ඒකට කියනවා පම්බාර. ඉතින් ඔන්න දැන් තවත් නැමෙනවා. ඊළඟට ඔන්න පින්නතුනේ හායන දශකේන අවුරුදු 70. ඒ කාලේ වෙනකොට දැන් හොඳටම තේරෙනවා තමන්ගේ දත් වැටිලා. ඇඟ රැලි වැටිලා කෑම කන්න බෑ. Tamanටම තේරෙනවා දැන් Taman වයසයි කියලා. මේ දශකේ ජීවිලා යනවා ඊළඟට මෝ මෝ දශකේනවා. මෝ මෝ දශකේ කියලා කියන්නේ සිහි මුලාවෙන් ගත කරන්නේ. අහන්නේ එකක් වෙනතුනි කියන්නේ එකක්. ඒ කියන්නේ Taman කියන්න කරන්න යන දේවල් මේ විදිහට කර කියා ගන්න බෑ. ඔන්න ඒ කාලෙත් ජීවිලා යනවා. ඊළඟට පින්නතුනි මොකද වෙන්නේ? ඊළඟට ඔන්න සයන දශකයේ අන්තිමට ඇඳීම ධර්මණු මුරංගේ කාගේ හරි පිටින් ගත කරන අන්තිම කාලය. එතකොට බලන්න මේ ජීවිතයේ දශක දශක වලට බෙදලා බලවහම මේකේ අස්තීර ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ජීවිතයේ බියකෙන ස්වභාවය ඇතිවීම නැතිවීම කෙනෙකුට මේ පිළිබඳව අවබෝධයක් වෙනවා නම් මෙන්න මේකට කියනවා ප්‍රඥාව කියලා. එහෙමනම් මේ ප්‍රඥාව කියනකොට ජීවිතයට මහ පිළිසරණක්. එහෙනම් ජීවිතයට ආරස්තාව හදාගන්න ඕන කාරණා හත කාටත් මතකයි. පළවෙනි එක තමයි ශ්‍රද්ධාව, දෙවෙනි එක තමයි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජාව, තුන්වෙනි එක තමයි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න බය, හතරවෙනි කාරණය බෞද්ධකම ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය, ඊළඟට පින්න තුනේ මේ කාරණේ වීරිය, ඊළඟ කාරණය සිහිය අවසාන කාරණය තමයි ප්‍රඥාව. එහෙමනම් මේ කාරණා ඕනම කෙනෙකුට තමන්ගේ සත්‍ය ප්‍රමාණයෙන් දිනු කරගන්න හොඳ වපසරයක් අද තියෙනවා. එහෙමනම් ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන කාරණා හත තමයි දැන් පින්නතුල ශ්‍රවණය කරන්න යුතුනේ. ඊළඟට පින්නතුනේ පරිපූර්ණ ආරක්ෂාවක් හදාගන්න. රාජ්‍යයක් නම් කිව්වා රාජ්‍යයක් ආරක්ෂා කර ගන්නට අවශ්‍ය කරන කාරණා හතක් කියලා ඊළඟට අභ්‍යන්තරික කාරණා හතරක් කිව්වා. ඒ කාරණා හතර තමයි ජලය, ධාන්‍ය, ඒ වගේම ගව මංස ආදී සතුන්ට අවශ්‍ය කරන තෘණ, ඒ දරා ආදී දේවල් ඊළඟට මනස සෞඛ්‍ය සේවය. ඊළඟට පින්නතුනේ ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අභ්‍යන්තරික වශයෙන් අවශ්‍ය කරන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි මෙන්න මේ ධ්‍යාන හතරයි. පින්නතුනි කෙලෙස් යටපත් කරලා නීවරණ යටපත් කරලා යම් කෙනෙක් තිබ්බොත් ඒ කෙනාට පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙලෙස් සහිත හිතකින් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි කොච්චර කිව්වත් ඒක ඔළුවට වදින්නේ හිතට දැනෙන්නේ නමුත් අපි කෙලෙස් යටපත් කරලා ධ්‍යාන සිතකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දැක්කොත් අපට ඒ තුළින් යථාර්ථයේ දකින්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ විදිහට මේ ධ්‍යාන උපදවාගෙන ඒ යථාර්ථයේ කරා කෙනෙකුට යන්න පුළුවන් නම් එයාට පරිපූර්ණ ආරක්ෂාව ලැබෙනවා කියන එක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පින්නතුන් එහෙමනම් මේ අභ්‍යන්තරික කාරණා පිළිබඳව පින්නතුන්ලා විශේෂයෙන් දැනුවත් වෙන්න ඕන. අප තුළ තියෙන මේ නීවරණ ධර්ම අපි යටපත් කරගන්න මහන්සි ගන්න ඕන. නීවරණ කියන එකේ තේරුම කවුරුද දන්නවා? ඥානාදී වශයෙන් උප්පජනක කුසල චිත්තං නිවාරෙන්ති විසේදෙන්ති තථා තස්ස උප්පජ්ජතුන්න දෙන්ති इति නීවරණාන කියන විග්‍රහයක පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම පින්නතුනේ අකුසල් සිත් විශේෂයෙන් කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම තමයි නීවරණ කියලා කියන්නේ විශේෂයෙන් ධාන සිත් ඇතුළෙන්ට ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මේ නීවරණ අපි යටපත් කරන්න ඕන. ආලෝකයේ තියෙන තැන අඳුර නැහැ. අඳුර තියෙනවා නම් එතන ආලෝකයක් නැහැ. අන්ධකාර ආලෝක දෙක වුණොන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි යම් කිසි තැනක නීවරණ තියෙනවා නම් එතන ධානාතාව කියලා කියන්නේ නීවරණ යටපත් කරන්න තියෙන ආනාපානසති භාවනාව තුළින් ඒ වගේම තමයි ඔය විවිධ විවිධ ආකාර භාවනා මාර්ග තියෙන මේ භාවනා තුළින් අපිට මේ නීවරණ යටපත් කරන්න පුළුවන්. නීවරණ නාමයෙන් අදාළ ධර්ම 8ක් තියෙනවා. අපි පංච නීවරණ කියලා කිව්වට අභිධර්මයේ පින්නතුනේ කරුණු 8ක් දක්වලා තියෙනවා. මේ නීවරණ විශේෂයෙන් අපි මේ අවස්ථාවේ හැටියට ගත්තොත් නීවරණ පහ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ ළඟට මෙන්න මේ විචිකිච්ඡාව. එහෙමනම් බලන්න මේ කාමය හැම වෙලෙම කාමයේ ඔළුව ඔළුවේ තියාගෙන අන්තකාමයේ ඔටුන්න කරගෙන ඉන්න කෙනෙකුට පුළුවන් ද යථාර්ථයට යන්න හිත එක්තෙන් කරගන්න පුළුවන්ද කිසිසේත් පුළුවන් කමක් නැහැ එහෙනම් අපි මේ කාමය යම් කිසි මට්ටමකට යටපත් කරන්න ඕන ඊළඟට පින්නතොනේ මේ ද්වේෂය ව්‍යාපාදේ ව්‍යාපද්ධති විනාශ තීතියේ තියෙන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන චිත්ත විකෘතියට විනාශයටපත් වෙනවා නම් ඒකට කියන ව්‍යාපාදේ කියලා. එහෙමනම් මේ ව්‍යාපාදේ යටපත් කරන්න අපි මහන්සි ගන්න ඕන. ඒකට කියනවා භාවනාව. මෛත්‍රී භාවනාව තුළින් අපිට පුළුවන් ඒ තරහව යටපත් කරන්න. දැන් බලන්න බතක් පිළිණු වුණාම, ආහාරයක් පිළිණු වුණාම, ඒ ආහාරයට පිළිතුරු ත්‍රිසංගත සතික්වත් කැමති නැහැ. ඒ ත්‍රිසංගත සතාවත් ඒ ආහාරය ප්‍රිය කරන්නේ නැහැ. අන්න ඒ වගේ කියන මේ දේශයෙන් යුක්ත පුද්ගලයා කෙරෙහි කිසිම ස්වභාවයක් නැහැ. කිසිම ප්‍රේභාවයක් නැහැ. මූණ පුරාම මේ ගති ඇති කරන්නේ මෙන්න මේ ව්‍යාපාදේ. එහෙමනම් මේ ව්‍යාපාදේ නැති කරන්න අපි මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. මේ අකුසල ධර්ම වලින් පින්නතුනි අපිට කවදාවත් සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. තීන මිද්ද මේ අලසකම්, අම්මැලිකම්, හිතේ තියෙන අලසකම, চৈতසිකවල තියෙන අලසකම මේවා අයින් කරන්න ඕනේ. ඊළඟට හිතේ තියෙන නොසන්සුන්තාවය පසුතැවිල්ල මේවා අයින් කරගෙන ධර්මයේ පිළිබඳව සැක කියන කෙනාට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ පිළිබඳව තියෙන සැක සාංකා අයින් කරගෙන ධර්මයේ හොඳට ඉගෙනගෙන ඉස්සරහට යනකොට අපට යථාර්ථය කරා යන්ත එක ලොකු පිටුවහලක් වෙනවා. බලන්න නීවරණ රහිත හිතකින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැක්කොත් එයාට යථාර්ථය කරා යන්න එක ලොකු උපකාරයක් වෙනවා. එහෙමනම් මේ පින්වත් හැමදෙනාම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ මේ දේශනාව හොඳට මතක තියාගන්න. මේ දේශනාව යම් කෙනෙක් හිතේ තියාගත්තොත් ජීවිතයට ගලපගත්තොත් ඒකාන්තයෙන් යාට අපායෙන් ගැලවෙන්න පුළුවන්. ධර්මයෙන් ආරක්ෂාව හදාගන්න පුළුවන්. කවුරුත් කැමති නෑනේ අපායන්න නේද? එහෙමනම් අපාය නොඇති ඉන්නනම් මෙන්න මේ කියපු කාරණා හත සම්පූර්ණ කරන්න ඕන. අභ්‍යන්තරික කාරණා නීවරණ යටපත් කරලා සමාහිත හිතක් ඇති කරගන්න මහන්සි ගන්න ඕන. එහෙමනම් අපි පින්නතුලාට බොහොම කරුණාවෙන් නැවත වතාවක් මේ කාරණා හත අපි කියන්නම්. සද්ධාව තියෙන්න ඕන, ලැජ්ජාව තියෙන්න ඕන, බය තියෙන්න ඕන, බෞද්ධකම තියෙන්න ඕන, ඊළඟට පින්නතුනි වීර්යය තියෙන්න ඕන, සීය තියෙන්න ඕන ප්‍රඥාව තියෙන්න ඕන මේන්න මේ කර්ම හත සම්පූර්ණ කරගෙන අධ්‍යාන්තරික වශයෙන් නීවරණයටපත් කරලා ඉතේ සමාහිත භාවයක් ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම තුළින් අපිට සහ මුලින්ම ධර්මයේ තුලින් පූර්ණ රැකවරණයක් ආරක්ෂාවක් හදාගන්න අවස්ථාව ලැබෙනවා එනිසා පින්වත් හැම දිනාටම මේ දේශනාව අනුවම තමන්ගේ ජීවිතයේදී මහා පිළිසරණ හදාගන්නට තරුණවන්ගේ අනන්තානුභාව බලෙන් ලැබේවා හැකි වේවා කියන ආශිර්වාදයෙන් අපි පවත්නවා. එහෙමනම් අපි රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට පෙනේවා දෙවියන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු. අවීචේ පතම් බවාග්‍රේම දක්වා වෙසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා සියලු සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා ඊසමට පින් අනුමෝදන් කරමු අවසාන වශයෙන් අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරංති